නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජදස්සිනං නිග්ගයිහ වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැරියොත් මහරහතන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ගුණයට ප්‍රශංසා කරමින් කළගුණ සැලකීමේ උතුම් ගුණය වර්ණනා කරමින් දියුණුවේ දොරටුව පහදා දෙමින් දෙසූ ධම්මපද ගාථාවක් මේ කියවුණි. ධම්මපදයෙහි සයවෙනි පඬිත වර්ගයේ මුලටම තියෙන ගාථාව. නිදීනංව පවත්තාරං ඇහැට පේන්නේ නැති පොළවේ යට වී තියෙන නිධානියක් පෙන්වන්නක් මෙන්ද වජ්‍ය දසිනං තමන්ට නොපෙනෙන යම් යම් වරද මේක වරදයි කියා පෙන්වා දෙන්නා වූ නිග්ගාහේවාදීන් වරදට අනුරූපව ආවාද කරන්නා වූ මේධාවින් තනට සුදුසු නුවණින් ක්‍රියා කරන්නා වූ පණ්ඩිතම් පස්සේ නැනවතෙක් දකින්න ලැබුණේ නම් තාදි සම්පණ්ඩිතම් භජේ එවැනි පඬිත කෙනෙක් එවැනි ඥානවන්ත කෙනෙක් එවැනි සත්පුරුෂ කෙනෙක් භජනයේ කටයුතුයි ආශ්‍රය කටයුතුයි තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති එවැනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙකු සේවනය කරන්නාට දියුණුවක්ම වෙයි න පාපියෝ කිසි කලෙකත් පිරිහීමක් නොවේයි. මේකයි ගාථාවේ පදයක් පාසා ඇති තේරුම. තමන්ට පේන්නේ නැති සම්ප්‍රත්‍යයක් නිධානයක් පෙන්වන්නක් මෙන් පෙන්වාක් දෙනගෙන දෙන. එවාගෙම කුඩා වූවත් වර්ධ පෙන්වා දෙන. වර්ධයට අනුව අවවාද අනුශාසනා කරන. තැනද සුදුසු නුවණින් ක්‍රියා කරන කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් ජීවිතාන්තයේ දක්වා එවැනි කල්යාණ මිත්‍රයා ශ්‍රේවණය කළ යුතුයි. එවැනි කල්යාණ මිත්‍රයා සේවනය කරන්නාට දිනුමක්ම වෙනවා පිරිහීමක් වන්නේම නැත. මේ දේශනයේ පැවැත්වුවේ සරියුත් මහ රහතන් වහන්සේ පිළිබඳව විශේෂයි. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාර භූමියේහි සේනාසන චාරිකාවක හැසිරුණා. කුටියක් ගානේ මිදුලක් ගානේ වඩිනවා. එහෙම වඩිනකොට දැක්කා එක්තරා වයෝවෘද්ධ උපාසක මහත්මේ කනකොළ අස් කරමින් කැලි කැලි කසල ඉවත් කරමින් යම් යම් සුළු සුළු වැඩ කරනවා දැක්කා. සමීපයේත වැඩම කරලා ඇසුවා මේ උපාසකතුමා කොහේ ඉඳලාද කවුද මොකද මෙහි කරන්නේ ස්වාමීනි මම මේ සවැත් නුවර අසරණ වයෝවෘද බ්‍රාහ්මණ කෙනෙක් මගේ නම රාද ඉතින් මම මේ ස්වාමීන් වහන්සේලාගේ වළඳලා ඉතුරු ඉඳුල් ටිකක් අනුභව කරලා මේ ස්වාමීන් වහන්සේලා අසුරෙහි වතක් පිළිවෙතක් පුළුවන් හැටියට කරගෙන මේ ඉන්නවා. රාද ඔබ පැවිදි වෙන්න කැමති නැද්ද? එසේය ස්වාමීනි මම බොහෝම කැමතියි. මං වයස්ගත නිසා කිසි කෙනෙක් මා පැවිදි කරගන්න කැමති නෑ කිසි ස්වාමීන් වහන්සේ නමක් කැමති නෑ බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට වැඩම කළ වෙලාවේ සංඝ පිරිසකින් විමසා වදාලා මහණෙනි මෙන්න ස්ථානයේ ඉන්නව නේද රාඩ කියලා වයෝවෘදු උපාසක මහත්මිය. ඉතින් දන්නවා ස්වාමින් වහන්සේ එහෙමයි කිව්වා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි විශේෂ උපකාරයක් ලැබිලා තියෙනවද? සීලෝම සංඝයා නිහඬයි. සරියුත් මහ රහතන් වහන්සේ නැගිටලා නන්දගෙන කියා හිටියා ස්වාමීනි මේ උපාසක මහත්මයාගෙන් මට නම් උදව්වක් උපකාරයක් ලැබිලා තියෙනවා විශේෂ උපකාරයක්. මොකක්ද සාරිපුත්‍රයේ? ස්වාමීනි මම සෑම දවසේ පින්දපාත යන්නේ පමා වෙලා. හේතුව මම මේ කුටියක් ගානේ ගිහින් හැමදලා නැති මිඳුල්ලාම දිනනවා. ඒ ඒ තැන්වල ඉවත දාලා තියෙන ඉදල් කොහු භාජන ආදී තැන්පත් කරවනවා. වහල නැති දොර ජනෙල් ආදී වහල තැන්පත් කරනවා. ඕවා මේවා කරලා යනකොට මට වෙලාව මදි. සමාතමන් වේග වේගෙන් පින්දපාතිත් වඩින වෙලාවල් තියෙනවා. ස්වාමීනි එසේ මම එක දවසක් වඩිනකොට මේ උපාසකතුමා පාර අයිනේ පැත්තකට වෙලා මට වැඳගෙන කිව්වා. ස්වාමින් වහන්සේ දවල් වුණා නේද? අන්න අර පේන ගෙදරට වඩින්න. ඒ ගෙදරින් නම් දානි අද ලැබෙනවා ලැබෙනවාමයි. ඉතින් ඇත්ත වශයෙන් මම එතෙන්ද වැඩියා මගේ එකම එකම ගෙදරකදී මට යැපෙන පමණ දානි ලැබුණා. යම් හේකින් එතෙන්දි ප්‍රමාවක් වුණා නම් මට දානි වළඳන්න වෙලාව මදි වෙනවා. මම ඉතින් මේ උපකාරයේ බොහෝම අගේ කොට සලකනවා එදා මට පමා නොවි දානේ ලැබෙන්න පින්නපාත දානේ ලැබෙන්න මෙතුමා මට මඟ පාදා දුන්නා. ඒක මට මතකයි ඒක ලොකු උපකාරයක් කිව්වා. එසේනම් සාරිපුත්‍රයේ මේ රාද පැවිදි වෙන්න කැමැති. හොඳ නේද මාන කරගත්තොත් සාදු සාදු ස්වාමීනි මම මාන කරන්නම් කියලා වැඳ නමස්කාරයෙන් පිළිගෙන මේ රාද උපාසකතුමා ළඟට වැඩම කරලා අතින් අල්ලගෙන තමන් වහන්සේ වැඩ ඉන්න ආවාසයට කරගෙන වැඩියා. ගිහිල්ලා තමන්ම සතිපංචේ කර්මස්ථාන දීලා ආවාද කළ ඉසකෙස් බාල කහදියරෙන් නාවල දිහිගඳ හිත ඉවත් කරලා සිවුරු හඳවලා පෙරවලා තමන් වහන්සේගේම සිවුරු දීලා මහාන කරගත්තා. උපසම්පදාවක් කරගත්තා. තමන් වහන්සේ ඉන්නේ කුටියේ මැදක් පනවලා දුන්නා. තමන් වහන්සේගේම පරිහරණය කරන දේවල් උන්වහන්සේට වෙනම දුන්නා. ඒ මඳුරට පින්දපාතයේ තමන් වහන්සේම ගෙනත් මේ රාජ ස්වාමීන් වහන්සේට දෙනවා. දැහැටි පැන් පවා ගෙනත් ළඟට දෙනවා. උණු පැන් සිසිල් පැන් ළඟට ගෙනත් දෙනවා. හරියට උපාධ්‍යායන් වහන්සේ කෙනෙකුට වාගේ සැලකෙනවා. හැබැයි ඔය සැලකිල්ල නිකං කරනවා නෙමෙයි. ඒ ඒ මොහොතේදී මෙන්න මේක කැපයි, මේකා කැපයි. මේම කරන්න එපා වාඩි වෙන්නේ මෙහෙමයි, දානි පිළිගන්නේ මෙහෙමයි. භක්තිද ප්‍රතිවේක්ෂා කරන්නේ මෙහෙමයි. අත දෝණය කරන්නේ මෙහෙමයි. හැම දෙයක්ම කියනවා. කැසිකිලි වැසිකිලි යාම මෙහෙමයි කරන්නේ. කෙල ගහන්නේ මෙහෙමයි. දත් මඳින්නේ මෙහෙමයි. සැතපෙන්නේ මෙහෙමයි. ඉරියව් පවත්න්නේ මෙහෙම ඔක්කොම කියලා දෙනවා. අකපදේ මෙහෙමයි. කැපදේ මෙහෙමයි. කැමරටියේද පවතින්න ඕනේ. මේ මනුවට භාවනා කියලා දෙනවා. මේම වැඩි දවසක් ගියේ නෑ. මේ රාජ ස්වාමින් වහන්සේට දැන් සක්විත රජකම ලැබුණා වගේ පුදුම වාසනාවන්ත කාලයක් වුණා. දෙවෙනි බුදු කෙනෙක් කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් ලැබිච්ච මේ උපස්ථාන නිසා පුදුම කායික සුවයකින් මානසික සුවයකින් භාවනා වැඩුවා. වැඩි දවසක් ගියේ නෑ සෞකලේශනසා මහා රහත් භාවයටමපත් වුණා. රහත් වුණා පමණක් මේ ත්‍රිවිද්‍යා සත්‍යවිඥා චතු පරිසම්මිදා ඔක්කොම ඥාන සම්භාර ලැබුවා ශ්‍රාවකයෙකු ලැබෙන්නේ කී. දැන් ඉතින් මේ ප්‍රවෘත්තියේ භික්ෂූන් අතර නිතර නිතර කියවෙනවා. මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ පුදුමයි. තමන්ට මේ පින්දපාත ලැබෙන්න අහවල් තැනට වඩින්න කියන වචන මාත්‍රේ ගරු කරලා මේ තරම් වයස්ගත කෙනෙක් මහාන කරගෙන කුටියේම තියාගෙන සත්කාර කරන ඇති පුදුමයි නේද කියලා ඔය ගැන සාකච්ඡා ඇති වුණා. එතෙන්දී සරුවක්ඥන් වහන්සේ සංඝ බැඳට වැඩම කරලා මේ ගැන ඉතා වැදගත් පණිවිඩයක් කියා හිටියා. මහණෙනි මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයන් වහන්සේ අද විතරක් නෙමෙයි පෙර ජාතිවලත් මේ කළගුණ සැලකූ පුණ්‍යවන්ත කෙනෙක්. ඉතින් භික්ෂුන් වහන්සේට අවශ්‍ය වුණ එවැනි තොරතුරක් අහගන්න. දේශනා කළ මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයෝ පෙර ජාතියේක ගංගානම් ගඟේ ඉස්මත්තේ වනාන්තරෙ හිමවත් ප්‍රදේශයේ ඇත් රංචුවක ඇත් නායකයෙක් වෙලා හිටියා. මේ ඇත් නායකයාගේ කකුලේ දිනක් බොහෝම නපුරු කිහිරිවැණි උලක් ඇනිලා යන් දෙන්න බැරුව හරහා වැටලා හිටියා. අනිත් ඇත්තෝ එකින් තම තමා ගොදුරු හොයාගෙන යනවා මේ ඇතාගෙන බලන කෙනෙක් නැහැ. නමුත් පුදුම දෙයක් වුණා වර්ෂයක් පාසා වර්ෂා නැති කාලයේහි බර්ණස් නුවරින් එන වඩුම අතුරු කණ්ඩායම් මේ ගංගා නම් ගඟ දිගේ ඉහළට පාරු කඩගෙන ඇවිල්ලා මේ කැලෑමේ කඳවුරු බැඳගෙන වටිනා ගස් කපලා ඉරලා ඒවා රැහැලා ගෘහභාණ්ඩ හදනවා ඒ කියන්නේ දොර ජනෙල් අල්මාරි එවාගේම පුටු ඇඳ පුටු නොයෙක් જાති හදලා මේවා අයමත් පාරු වලින් නගරයට ගෙනල්ලා විකුණ ගන්නවා එහෙම වදු මහත්තුරු කණ්ඩායමක් ඉන්න අතර ඒගොල්ලෝ එහෙම වර්ෂාව නැති කාලයක මේ දව කර්මාන්තයට එන අතරේ හරියට ඒ ප්‍රදේශයටම එවුණා. මේ ඇතා වැටලා ඉන්නේ ඒ ප්‍රදේශ තැනක. මේ ඇත්තෝ කඳ උරක් පැල්පත් හදාගෙන නැවතුණා. මේ ඇතා වැටලා ඉන්න තැනට සමීප වුණා හෙමින් හිමි. දලුවා මේ ඇතාගේ කකුලේ උලක් කනලා ඒක ගලවා ගන්න බැරුවයි මේ ආතුර වෙලා ඉන්නේ. මේගොල්ලෝ කිව්ව ඇත් රාජේනි ඔබ කලබල වෙන්නේ නැත්නම් ඔබ කැමතිනම් අපි මේ උල ගලවලා ඔබට බෙහෙත් කරන්නම් ඔබ ඉවසීමෙන් ඉන්නවනම් ඒ ඇතා බොහෝම නිස්සද්දව හිටියා ඉතින් මේගොල්ලෝ උල ගලවලා බෙහෙත් වතුර බෙහෙත් කොළ జాති ආදී තම්බලා බෙහෙත් වතුරෙන් හොදලා කැලේ තියෙන කොළ වර්ග පොතු වර්ග මේවා තල්ලා 160 බෙහෙත සංයෝග කළා මේ පහේ බැඳා ඒ මදිවට මේ කැලෑමේ ඇතුන්ත කෑම වශයෙන් ලැබෙන දේවල් එකතු කරලා ළඟට කෑම ගෙනත් දෙනවා වතුර ගෙනත් දෙනවා. මේක පුදුම උපස්ථානයක් මේ වඩු මහත්තුරු කරන්නේ අර අසරණකම දැකලා. ඒ උපස්ථාන ලබන්නත් මේ ඇතාගේ පිනක් තියෙන්න එපා පෙර ජාතිවල එහෙම උපස්ථාන කළ පින නෙමේ ලැබෙන්නේ. නිකන් ලැබෙනවා නෙමෙයි. පෙර ජාතිවල මේ අත්‍රාජය අප්‍රමාණ මෞපිය උපස්ථාන කරලා දිනනුන්ට උපස්ථාන කරලා අසරණයන් පිහිට වෙලා තියෙනවා. දැන් ඇතෙක් වුණාට ඉතින් මේ දින ගණනක් සති ගණනක් යන්න ඇති. මේ අතා සම්පූර්ණයෙන්ම සෝ වෙනකන් මේගොල්ලෝ කෑම වතුර ගෙනත් දෙනවා අර දෙහෙතොත් වරින් වර මාරු කරමින් මේ තුවාලේ හොඳ කෙරුවා. දැන් අතා නැගිටින්න පුළුවන් වුණා. දැන් අතා Taman තනි වෙලා ඉන්නේ. දැන් රංචුවෙන් ඈත් වුණා. ඒකල් ලෝක ස්වභාවය තමයි සමහර විටේ මිනිස්සු වුණත් Tamanට උදව් තියෙන කාලේ ආශ්‍රය කරන අනික් කාලයක් අත්හරිනවා. මේක ලෝක ස්වභාවයයි. මේ ඇතා ඉතින් රංචුවෙන් ඈත් වුණාට පාඩුවක් නෑ තනියම ගොදුරු හොයාගෙන ඇවිල්ලා අනිත් කෙනා මේ වඩු මහත්තුරුන්ගේ වැඩපොළට සමීපෙලා බලාගෙන ඉන්නවා ඈතින්. ගහක් පෙරලා ගන්න ඒගොල්ලෝ ලෑස්ති නම් ගිහින් ගහ පෙරලා දානවා. කුටි කරලා ඒක පලංචිර නම් ගන්න ඕනේ නැහැ ඇතා ගිහින් ඒක උස්සලා පලංචියේ තියෙනවා. ගිහිල්ලා බිමට බාන්න ඕනේ ගිහිල්ලා තමන්ම ගිහින් බාලා දෙනවා හොඳින්. යම් යම් තැනකට මේව ඇදගන්න අවශ්‍ය නම් ඒ තැනට ඇදලා ගිහින් දෙනවා. කියන්න ඕනේ නෑ මේ යථා මහ බුද්ධිමත් ඇතේ අර ඔක්කොම අවශ්‍ය දේ සලකලා ඒ ඒ වෙලාවට ගින් මේ මිනිස්සුන්ට උදව් කරනවා. මේ මිනිස්සොත් කිසි බයක් නෑ ඇතාගේ තියෙන මේ පැවැත්ම ගැන පුදුමයටපත් වෙලා හිටියා. දැන් ඉතින් වඩුම අතුරු ඒ ගෘහ භාණ්ඩ හදාගෙන දැන් ඔන්න පිටත් වෙන්න ළඟයි කියලා ඇතාට තේරුණා. ඒ නිසා ඇත්රංචුවට ගිහිල්ලා වටිනා ඇත්නට වේ ගෙනල්ලා මේ කවුරේ තම්පත් කළා. ඉතින් බුදුරජාන් වහන්සේ පහදා දුන්න බලන්න මහණෙනි, මිනිස්සෙක් නෙමේ සිව්පාසේ සිව්පාවෙක් වෙලත් කළගුණ සැලකේ ඇති පුදුමයි නේද? තමන් මාරණාන්තික தත්ත්වයට වැටී තියන්නේ බැරුව කැම බීම නැතුව මේ වඩුමාත්තුළු කර උපකාරයේට උපකාර වශයෙන් මොනතරම් අනුග්‍රහයක් දැක්ුවාද? මිනිසයන් කරන්න බැරි වැඩ කර දුන්න ඒ මදිවට තෑග්ගටත් පැටයකුත් දුන්නා. මාන්නේ මේ සාරිපුත්‍රිස්වරයන් වහන්සේ මෙහෙම පෙර ජාතිවලත් Tamanට ස්වල්ප උපකාරයක් ලැබුණා නම් ඒකට ප්‍රත්‍යුපකාර කරන සත්පුරුෂයෙක් කියලා බොහෝම වර්ණනා කරලා ඇසුරු කර යුත්තන් අතුරින් මේ සාරිපුත්‍රිස්වරයන් වහන්සේත් තමයි ඇසුරු කරන්න ඕනේ කියලා බොහෝම ගුණ වර්ණාවක් කළා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගෙවෙන වටනා චාරිත්‍ර තිබුණා. එක දවසක් උන්වහන්සේ ওই විදිහට පමා වෙලානේ පින්දපාත වඩින්නේ. හත් අවුරුදු සාමණේර නමක් එදා මහාන කරගෙන හිටියා. ඒ සාමණේර නම ඉදිරියේ දවරවාල සිවුරු පුරවා ගත්තා. මේ සාමණේර නම වයසෙන් අවුරුදු 7යි. මහණුනෙත් එදා. එතකොට මේ සාමණේර නම කියනවා ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ පොරවාපු සිවුර එක කොනක් එකක් පාත් වෙලා වැඩි නේද එල්ලෙනවා නේද? මොකද සරියුත් මහ රහතන් වහන්සේ ඉක්මනින් මේ වෙලාමදි නිසා ඉක්මනින් පිටත් වෙන්නේ මේ සූදානම. අනේ බැලුවාම ඇත්තනේ නම් සිවුර එක කොනක් පාත් වෙලා පරිමණ්ඩලයක් නැහැ. උන්වහන්සේ වහාම පැත්තකට වෙලා සිවුර හදාගත්තා. හදාගෙන අර සත්‍යවරේ සාමණේර නම ළඟ උත්කුටුමින් වාඩි වෙලා අත් දෙක ඇඟිලි බැඳගෙන කිව්වා තදහූ පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්‍යවස්සිකෝ සෝපි මං අනුශාසයේ සම්පටිච්ඡාමි මත්තකේ මොනතරම් පුදුම දෙයක්ද උනාසේ කියනවා මහණෝනෙත් අද වයසින් අවුරුදු 7යි එවැනි කෙනෙක් වුණත් මට ආවාදයක් කරනවා නම් මම මුදුනේ පිළිගන්නවා මට සමා වේවා කියලා උත්කුටුගෙන් වැදගෙන කතා කළා කියනවා මොනතරම් පුදුමද තමන් මහාන කරගත්තේ මේ උඩා පැටවා වයස අවුරුදු 7 සාමණේර පැටවා එතෙන්ද පාත් වෙලා වැඳගෙන සමාවිල්ලුවානි මොනතරම් නිහතමානී ආදර්ශමත් ගුණයක්ද මේ වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කසරයක් බුදුරජාන් වහන්සේ නැවති සරියුත් මංගලම් දෙන මේක විශාල සංඝ පිරිසක් චාරිකාවේ පිටත් වුණා. ඔය විතරේ චාරිකාවට අනවශ්‍ය පුජ්‍යලොත් එකතු වෙනවානේ ඔය ඇවිදින්න කැමති ඇත්තු ඉන්නවනේ දඩබ්බරාය. එහෙම එක්කෙනෙක් මේ පිරිසට එකතු වෙන්න හදනකොට සරියොත් මහ රහතන් වහන්සේ අනුකම්පාවෙන් කීවා ආයස්මුතුන් වහන්සේ දැන් පිරිස වැඩි ඔබ වහන්සේ නවතින්නේ. ඔය අතරේ මේ පිරිස තෝර තෝරා අර සලාක දෙන්න වගේ ගමනට පුජ්‍යලයන් තෝරගන්න වෙලාවේ සරියොත් මහ රහතන් වහන්සේගේ අර පෙරවගනින්නේ සිවුරේ කොනක් අර නවතින්න කියපු භික්ෂුවගේ ඇඟේ තවරුණා. ඕක වෙලා බුදුරජාන් වහන්සේට පැමිණිලි කියලා පුදුම විදිහේ පැමිණිල්ලක්. ස්වාමීන් මේ සරියොත් තෙරුන් වහන්සේ මම අග්‍ර ශ්‍රාවකයි කියලා හිතාගෙන ආඩම්බරයෙන් මගේ කම්බුලට ගහලා සමාව ගන්න නැතුව පිටත් උනේ අන්න යනවා බලන්න කිව්වා. අනේ බුදුරජාන් වහන්සේ දන්නවා සිද්ධිය. ඒ දැනගෙනත් මේ වාගේ ස්වල්ප වෝද පැමිණිල්ලක් වුණා නම් ඒක නිකන් අත්හරින්නේ ඒක විසඳන්නට ඕනේ. දැන් විහාරස්ථානෙන් පිටත් වෙලා මේ සරියොත් මොගලන් දෙනෙම ඇතුළු පිරිස අනන්දමාහිමියන් වහන්සේට නියම කළා වහාම ගින් අර සරියුත් මොගලන් දෙනෙමට එන්න කියන්නයි කියලා. ওই වෙනකොට ඒ යන පිරිස කැළඹීමක් ඇති වුණා. මොකක්ද දන්නේ මේ පැමිණිල්ලක් ඇද්දෝ කියලා කවුරු කවුරුත් ආවා. සරියුත් මොගලන් දෙනෙම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඳල එකත් පසක හිටියා. අසා සිටියා මා සාරිපුත්‍රේ මේ කියන නම මේ සාරිපුත් ත්‍රිස්ත්‍යයන් වහන්සේ කනට ගාලා සමාවගත් පැත්තෙන් ගත්තේ නැතුව පිටත් වුණා කියලා පැමිණිල්ලක් වෙන එක ඇත්තද? ඉතින් මේ සරියුත් මහ රහතන් වහන්සේ කියන්න තිබුණානේ ඕක මහා බොරුවක් කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කියන්නේ නැතුව පුදුම විදිහේ වචනකින් පිළිතුරු දුන්නේ. මේක තමයි බුද්ධිමන්තයන්ගේ ස්වභාවය. අනුන්ද වේදනාව වෙන දෙයක් කරන්න කියන්නේ නෑ. Tamanda කොච්චර ආලාභයක් වුණත් අනුන්ද වේදනාව වෙන දෙයක් කියන්නේ නෑ. උන්වහන්සේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සැඬොල් දරුවෙක් උදේ පාන්දර හිඟන කබලක් අතේ ඇතිව ගියක් ගියක් ගානේ යමක් හිඟමනේ යනවා ස්වාමීනි මම මේ පිරිස් මැද්දේ ජීවත් වෙන්නේ සැඬොල් දරුවෙක් වාගේ ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොඇඩුවේ නම් එවැන්නෙකු විසින් මේ පහරක් දෙලා සමානුගණයා හැකි වෙන්න පුළුවන් කියලා ඔන්න ඒක පිළිතුරක් දුන්නා. ඒ කියනකොට පොළොව කම්පා වුණා. අයමත් කියනවා ස්වාමීනි අං දෙක නැති පින් හරකේ වයස්ගත පින් හරකේ කොයි තැනින් තැන අගවාසය යනවා එහෙම යනවා ළමයි ඉතින් මේ හරකාගේ කණෙන් අල්ලනවා අදිනවා වලිගෙන් අල්ලනවා අදිනවා පිටේ නගිනවා මේක මේක වද දෙනවා මේ හරකට අනේ මේ හරකගේ අන් දෙකක් නෑ අනින්නේ නෑ හරිම අහිංසක හරකේ ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොඇඩුවේ නම් ඒ තැනැත්තා මේ වාගේ වරදක් කරලා සමාව නොගෙන යන්න පුළුවන්. ස්වාමීන් මේ කායගත සතිය වැඩු නිසා මං ජීවත් වෙන්නේ අන් නැති හරක් වාගේ. එතකොටත් පොළොව කම්පා වුණා. ඒ වගේ ස්වාමීනි මේ කුටියට ඇතුල් වෙන තැන පාපිෂ්ණක් තියෙනවා. මේ පාපිෂ්ණ හැම දිනම පාගලා යනවා. පය පිහ දානවා. රජවරුත් මේක පිහදානවා, සඳුලත් ඇවිල්ලා පිහදානවා, සිල්වතත් පිහදානවා, දුසිලත් පිහදානවා, නැනවතොත් පිහදානවා, නෝන නැති පුජ්‍යලියොත් මේක පාපිලි දානවා, මේ පාපිස කාටත් එක වාගේ. අනේ ස්වාමීනි කායගත සතිය නොඇඩු කෙනෙක් නම් මේ වාගේ අවස්ථාවල සමානෝගෙන යන්න පුළුවන්. මම කායගත සතිය වඩ නිසා ස්වාමීනි මේ පාපිස්ස වගේ තමයි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර ජීවත් වෙන්නේ. තොරපොළෝ කම්පාවෝ ස්වාමීනි සැරසිලි කැමති තරුණයෙක් තරුණයෙක් තරුණියක් දෙල්ලේ මිනි කුණක් බැඳලා තියෙනවා. ගැරණි කුණක් බැඳලා තියෙනවා. සර්ප කුණක් බැඳලා තියෙනවා. බල කුණක් එල්ලලා තියෙනවා කවුරු හරි වද දෙමි. එතකොට යම් විදිහේ පිළිකුලක් අප්‍රසන්නතාවක් ඇති වේද ඒක නැත්තාට. ඒ වගේ ස්වාමීනි කාගත සතිය නොඇදුව කෙනෙක් නම් ඔය වගේ තැනකදී සමාවනුගෙන යන්න පුළුවන්. මම කාගත සතිය වන්නේ බැවින් අර වගේ දෙල්ලේ බලකුණු පෙයක් සර්ප කුණපයක්, මිනි කුණපයක් දැවටුවා වගේ මම බොහොම පිළිකුලෙන් ස්වාමීනි සබ්‍රමචාරින් අත ජීවත් වෙන්නේ කියන කොට පොළොව කම්පාව. ස්වාමීනි මේ මහ පොළොවට පිරිසුදු දේවලුත් දානවා අපිරිසුදු දේවලුත් දානවා. මා පොළවේ කිසි වෙනසක් නෑ මට මේ පිරිසුදු දේවල් දානවා කියලා සතුටකුත් නෑ. මට මේ අපිරිසුදු දේවල් මිනිහෙකු නාගයක් දානවා කියලා මහ පොළවේ අසතුටකුත් නෑ. ඒ වගේ ස්වාමීනි හිත අහිත මැදහ සෑම සත්නතම මහ පොළොව මෙන් මෙත් සිතින් වාසය කරනවා කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ ජලයට නොයෙක් දේවල් දෝවණය කරනවා පරිසුදු දේවල් දෝවණය කරනවා අපරිසුදු දේවල් වැඩියෙන් දෝවණය කරන්නේ වතුරට. නමුත් මේ වතුරේ ස්වභාවය වෙනසක් වෙන්නේ නැහැ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය මං වඩන බැවින් මේ ජලයේ මෙන් සෑම දිනාටම සාධානෝ මෙත් සිතින් වාසය කරනවා. පොළොව කම්පා වුණා. ස්වාමීන් මේ ගින්නට සඳුන් තෝරලා කපුරු ආදී සුවඳ දේවලුත් දානවා. මිනිකුණුත් දානවා. අපිරිසුදු දේවලුත් කොච්චර දානවා මේ ගින්නට. නමුත් මේ ගින්නේ ස්වභාවයේ වෙනසක් නැහැ ස්වාමීන්. ඒ වාගේ කායගත සතිය වැඩි බැවින් මම හිතා හිතමද සමසත් නැතේ එක හා සමානව පවත්නා ගින්නක් මේ සමානව ජීවත් වෙනවා මෙත්සිතින්. කෙනෙකුට පොළොව කම්පාවුයි. ස්වාමීනි මේ හුලඟ නොයෙක් තැන් වල hama යනවා. පිරිසුදු දේවල් වෙතත් හමා යනවා අපිරිසුදු දේවල් වෙතත් හමා යනවා. නමුත් ඒ සුළඟේ කිසි වෙනසක් නැහැ ස්වභාවයක හා සමානව පවතින. ඒ වගේ කායගත සතිය වඩා පළපුරුදු බැවින් ස්වාමීනි මම හිතවත් මඳහත් අහිතවත් ભેදයක් නැතුව හැම දිනාට සුළඟක් වාගේ පවතිනවා. ඕම එකක් එකක් ගානේ කියනකොට නව වාරයක් පොළොව කම්පා වුණා. බුදුරජාන් වහන්සේ වදාලා සාරිපුත්‍රයේ මේ මෝග පුරුෂයාට වහාම සමාව දෙන්න සමාව දෙන්න නැත්නම් ඉස හක්කටකට කැඩේ කිව්වා. ඒ වෙලාවේ අර පුජ්‍යලයා දාඩිය දාගෙන මෙවුල්ලා බිම පාත් වෙලා වැඳලා සමාව ගත්තා. මේ මොන පුදුමයක්ද? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ උසස් ගුණයක්. දිනක් භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා මේ සරියොත් ඉස්තවරයන් වහන්සේ බ්‍රාහ්මණ වංශයේ එනිසා වරින් වර මේ බ්‍රාහ්මණ සිරිත් අනුගමනය කරමින් දිසා වඳින්න යනවා කියලා. ඒ කියන්නේ කාටවත් පෙනුනක් කමන්නේ නොපෙනුනක් කමන්නේ බිම පක්කේ දෙල එක්තරා දිශාවකට වඳිනවා. ප්‍රසංග පීඨව වඳිනවා. දෙදෙනා දෙවලමෙට නලල බිම කියලා වඳිනවා. බුදුරජාන් වහන්සේ දෙන්නවා සරියුත් ස්වාමීන් වහන්සේ කියලා මේ සාරිපුත්‍රයේ <clears throat> මේ භික්ෂුන් වහන්සේ කියන ඔය නම මේ දිසා නමස්කාර කරනවා කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිසා නමස්කාර කිරීමක් නෙමෙයි කරන්නේ මට බුද්ධ ශාසනය හඳුන්වා දුන්න මුල්ම ආචාර්යයන් වහන්සේ නමක් ඉන්නවා. අස්සජි මහ රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගෙන් තමයි බුද්ධ ශාසනය අඳුනාගත්තේ. ස්වාමීනි මගේ දවසේ වැඩ අවසන් කරන ඒ මගේ මුල් ගුරුවරයා යම් පළාතක දින්නේ ඒ දිශාව හිතලා මම ඒ දිශාව සිහි කරලා බිමපත් කඩේලා වඳිනවා. එපමණක් මේ ස්වාමීනි මන් නිදා ගන්නකොට සැතපෙනකොට ඒ මගේ මුල් ගුරුවරයා යම් පළාතක දෙන්නේ ඒ පැත්තට හිස දාලා මන් සැතපෙන්න පුරුදු වෙලා මේක මගේ ගුරු ගෞරවයයි ස්වාමීනි කිව්වා. භාගතුන් වහන්සේ සාදුකාර දීලා පිළිගත් මහණෙනි කළගුණ දන්න කළගුණ සලකන මගේ ශ්‍රාවකයන් විසින් මේ සාරිපුත්‍ර ස්ත්‍රයන් වහන්සේ අනුගමනය කළ යුතුයි කියලා. මෙන්න මේ වාගේ උතුම් නිහතමානී ගුණ කළගුණ සැලකීමේ ගුණ ඇති උත්මේක තමයි ප්‍රඥාවෙන් අගතන්පත් වූ දෙවෙනි බුදු කෙනෙක් යනි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. මේවා අපි නිතර නිතර හිතන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. අපි මේ යන ගමන් මඟ කොයි විදිහේ ගමනක්ද මේ යන්නේ කියලා. දැන් අද මේ සිද්ධ කළ තියෙන මේ වගේ ගමනක් යාමයි. ඒ කියන්නේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ හා දෙතු සොහොරුතුමානන්ද සිහිපත් කරමින් ඒ ඇත්තන්ට මේ ගෞරව පූජාවක් කිරීමයි. নানা ප්‍රකාර පින්කම් කරලා පින් පමනවලා තියෙනවා. නමුත් අපට ඒක සෑහෙන්නේ නැහැ. අපි ජීවත් වෙන තාක් තිස්සේ මේ කළගුණ සැලකීම අපි සිදු කරන්න ඕනේ කියලා නුවණින් සලකාගෙනයි ඒ සරියොත් මහ රහතන් වහන්සේ වැනි මහා බෝසතාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් මුදුන් පමුණවා දීම් වශයෙන් කළගුණ සැලකීම් සීරසෙන් මේ පංච පින්කම් සිදු කරන්නේ ඒක අපට බොහොම වැදගත් වෙනවා. මොකද අපි කොච්චර දැනුගත් වුණත් අපේ දෙමව්පියන්ගෙන් අපට තවත් දැනුගත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි ධර්මතාව. ඒ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ ගැන කවුරුත් දන්නවනේ බුදු වීමෙන් අටවෙනි සතියේදී බුදු වීමෙන් අටවෙනි සතියේදී අදපාල නුග රුක්මුලදී ධර්ම ගාම්භීරත්වයේ සිහි කළානේ ඊට කලින් ඒ ධර්ම ගාම්භීරත්වයේ මෙනෙහි කරන්න ස්වල්ප වේලාවකට කලින් තවත් දෙයක් උන්වහන්සේ කල්පනා කළා. මම දැන් මේ පැවිදි වෙලා අවුරුදු 6ක් වෙනවා. මේ අවුරුදු 6ේදී වැඩි කලක් මට පංච වර්ගීය භික්ෂුන් වහන්සේලා ඇසුර ලැබුණා. අන්තිමේදී ඈත්තන්ගෙන් මං වෙන් වුණා. මං එකලා වුණා. මම දැන් සත්‍ය අවබෝධ කළා. නමුත් මට ගුරුවරයෙක් ඕනේ. මට ආශ්‍රයයට ගරු කරන්නේ වැඩිහිටියෙක් ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් නැතුව වැඩිහිටියෙක් නැතුව ඉන්නේ එකම අසරණකමක් අනාථකමක්. මට කවුද ගුරුවරයා කවුද වැඩිහිටියා කියලා Taman වහන්සේ මුළු දසදහසක් ලෝක ධාතුවට නුවණ මෙහෙවල බැලුවා. බානගොඩ Taman වහන්සේට ඇසුරු කරන්න සුදුසු Tamanට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. සමාන කෙනෙක්වත් නැහැ. ওই හිතෙන හිතකොට හිතනකොටම ආවා සාම්පති බ්‍රහ්මයා. සාම්පති කියන්නේ ප්‍රථම ඥාන භූමිතලේ මහා බ්‍රහ්මතලේ යන්නේ අරහන්ත බ්‍රහ්ම රාජයේ. ওই අරහන්ත බ්‍රහ්ම රාජයා పూర్ව කාශ්‍යප බුදු සසුනේදී භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම ඒ කාලේ වහක වහක ඉෂ්ටවරයන් වහන්සේ. උන්වහන්සේ අනාගාමී වෙලා පළවෙනි බඹතලේ උපන්න තමන්ගේ කැමැත්ත පරිද්දී. ඒ ඉදි රහත් වුණා. ඒ කියන්නේ මේ බ්‍රහ්මයා මේ අනාගාමීන් වහන්සේලාට අසඤ්ඤතලයේ හැර ඕන බමතලයක උපදින්න පුළුවන්. විශේෂයෙන් පංචසුද්ධාවාසයට යන්නේ. නමුත් තම කැමති නම් වෙනත් බමතලයක උපදින්න පුළුවන් අසඤ්ඤතලයේ හැර. අසඤ්ඤතලයේ අභාව්‍ය ස්ථානයක් මේ එතන උපාදයෙන් පාල වෙන්නේ නැහැ. ඒ වගේ මේ වහක ස්වාමීන් වහන්සේට හිත පහළ වුණා පළවෙනි බ්‍රහ්මතලයේ උපදින්න ඕනේ. නිසා උන්වහන්සේ දීපදී රහත් වෙ ඉන්න කාලේ තමයි අපේ තථාගතයන් වහන්සේ පැවිදුණේ. උපදින දවසේත් ඇවිල්ලා සේතච්ඡාත්‍රිය දැරුවේ මේ අරිහන්ත බ්‍රහ්ම රාජයා. ඒ වගේම ලෞතර බුදු වෙන දවසේත් ආවා කියනවා. අර මාර් පරාජය කරන් ඉස්සරෙල් පස්සේ ගියානේ. ධම්සක් දේශන දවසේත් ඇවිල්ලා ඒකට සහභාගී වුණා. ඔය විදිහට බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණෙනවා. දැන් මේ ධම්සක් දේශන්නත් ඉස්සරනේ මේ සිද්ධිය ඒ දම්සක් දැසීමට දාසක් දෙකක් කලින් වෙන්න පුළුවන්. අපේ නිසතියේදී. ඉතින් ඇවිල්ලා වැඳ නමස්කාර කොට කිව්වා ස්වාමීන් වහන්සේ අතීතයේ සීල බුදුවරයන් වහන්සේලාත් අනාගතයේ සීල බුදුවරයන් වහන්සේලාත් ධර්මයෙන් ගුරුතැන තබා ගත්තා තබා ගන්නවා. ධර්මයෙන් ගුරුතැන තබාගෙනයි උන්වහන්සේලා බුදු කෙස සිද්ධ කෙලේ. ස්වාමීන් වහන්සේද ලෝතුරා බුදුබාටපත් වී තමන් ආબોධ කරගන්නා ලද ධර්මයේ ගුරුතැන තබාගත මැනව කියන ආරාධනයක් කළා. හැබැයි ඒ වෙනකොට සරුවක් යනවාසේ තීරණය කරගෙන අවසానයි. උනාසයට පෙනී ගිය අතීත බුදුවරයන් වහන්සේලා ගුරුතැන තබාගත්තේ තමන් ආબોධ කරගත්ත සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි කියලා පෙනී ගියා. එසා ඒක අදිෂ්ඨාන කරනකොට තමයි මේ බ්‍රහ්ම රාජ්‍යයත් කැවිලා ඒකම අනුමත කරන්න යෙදුනේ. එතනින් අපට හොඳම නිදසුනක් තියෙනවා අපි කොයිතරම් දැනුගත් උනත්, කොයිතරම් ධනවත් උනත්, කොයිතරම් කීර්තිමත් උනත් අපට තව ගුරුවරු ඕනේ. අපට තව වැඩිහිටියෝ ඕනේ. ඒ මොකද අපි නොදන්නා දේවල් අනන්තයි. අපේ දැනුම තාම සීමිතයි. තවත් මේ දැනුම අභිවෘද්ධියට පමුණවා ගන්න අපට වඩා වැඩිහිටියෝ ඕනේ කරනවා. සමාජ අපට වඩා ලාභා නැත්තන්ගෙන් පවා අපට යම් යම් ප්‍රයෝජන ගන්න තියෙනවා දැනුම සම්බන්ධව. ඒ මොකද අපි නොදන්නා જાති අපි තරම් නොදන්න මිනිස්සු ඉන්නවා. ඒ අතෝ දන්නවා. දොමන් ලස්සන නිදේශනයක් මේ ජාතක දේශනාවක් වෙන්නට ඕනේ. පෙර ජාතියක කියන්නේ පෙර ඈත කාලයක එක ගමක ඉගෙන ගන්න වැඩිහිටි ශිෂ්‍යයෝ හතර දෙනෙක් ගියා දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත විශේෂ අධ්‍යාපනය සඳහා ඒ කාලේ තියෙන විශේෂ අධ්‍යාපනය තමයි ත්‍රිවේදේ ත්‍රිවේදයේ සහිත සියලුම ශිල්ප ශාස්ත්‍ර. ඔය 18 ශිල්ප කියලා තියෙනවා 64ක් කලා ශිල්ප කියලා කියනවා. ඕවා තමයි ඒ කාලේ වැඩියෙන් භාවිතා වුනේ. ඒ වාර මෙලව යහපත් ජීවිත ගෙවන්නටත් ඒ වගේම නුවණ වැඩෙන්නටත් ගන්න අධ්‍යාපනයක්. ඉතින් මේ දරුවෝ හතර දෙනා අවුරුදු 7ක් තිස්සේ අධ්‍යාපනය ලැබුව එකම ගුරුවරයා යටතේ. මේ දරුවන්ගේ අධ්‍යාපන සියල්ල සම්පූර්ණ කරලා ගුරුවරයාගෙන් සහතිකත් ලබා ගත්තා. මේ සහතික ලබාගෙන ඉතින් ගුරුවරයාට වැඳලා මේ ඇත්තෝ හතර දෙනා සිය ගම් බලා දැන් පිටත් වෙන්න සමුගත්තා. ඉතින් ගුරුවරයා තමන්ගේ යුතුයකම් වශයෙන් මේ දරුවෝ දැන් පයින් යනවා බඩගිනි වෙච්චාම කෑමක් හදාගන්න ඕන නේද කියලා අවශ්‍ය ප්‍රමාණයට හාල් සහ භාජනයක් දුන්නා. ඉතින් මේ ඇත්තෝ දැන් මේ වාරගෙන මගට බෑලකින් කතා බස් කරමින් විනෝදෙන් කොහොම පිරිච්ච හිතකින් අනෝ අපි දැන් සියල්ලෙන් සම්පූර්ණයි කියලා හිතාගෙන. ඉතින් දවල් වෙනකොට දවල් වෙනකොට බොහෝම හිර නැති බොහොම හොඳ පරිසරයක් ඇති තැනක නැවතිලා කො අපි මෙතන කෑම හදාගම්මු කියලා. ඒ ගම්මානයකොත් සමීපයි. කෑම හදාගන්න මේ ඇත්තෝ ආදි වෙලා කොටස් හතරක් හතර දෙනා බෙදාගත්තා. ඔය උගතුන් හතර දෙනා ඒ තමන්ගේ අධ්‍යාපන මේ පරීක්ෂණයන්ගෙන් සමත් වෙලා තියෙන කරුණු හතරකින් එක්කෙනෙක් දෛවඥයෙක් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් එක්කෙනෙක් වෛද්‍යවරයෙක් එක්කෙනෙක් නාට්‍ය කලා මේ ශිල්පියෙක් එක්කෙනෙක් තමයි තර්ක ශාස්ත්‍රයේ හදාරූ නීතිඥවරයෙක් දැන් මේ හතර දෙනා හතර ආකාරක උපාධිලාභීන් මේ හතර දෙනාගෙන් කෑම උයන්ඩ ලෑස්ති වුණා අර නාටි කලාව පුරුදු කරපු එක්කෙනා. ඉතින් හැලිය සෝදලා වතුර පැම් පෙරලා හාල් ටික සෝදලා දැන් ඉතින් තුන් දෙනා හතර දෙනා එකතු වෙලා ලිපක් හදලා දර කල්ලා දීලා එයින් තුන් දිනෙකින් අනිත් අවශ්‍යතා ඉෂ්ට කරගන්න මේ ඇත්තා මේ බත උයමින් හිටියා. එයින් වෛද්‍යවරයා ගියා එළවලු ගේන්න. වෛද්‍යවරයා එළවලු ගේන්න එළවලු කියන සල්පිලට ගිහින් තෝරනවා නොයේ ජාති තෝරනවා. මේ જાතියේ වාතයට අගුණයි මේ જાතියේ පිතට අගුණයි මේ જાතියේ සෙමට අගුණයි මේ જાතියේ තුන් දොසට අගුණයි එක එක જાති තෝරලා තෝරලා තෝරලා ගන්නෙම දෙයක් නෑ ඉතින් ගන්න දෙයක් නෑ කියන අතේ සුළු මුදලක් තියෙන ඕක වියදම් කරලා නිකරුණේ මොකටද කියලා හිස්සකින් ආවා ඊළඟට මේ ගම්මානයට ගියානේ තෙල් ගේන්නේ ඒ ගියේ මේ නීතිඥවරයා තර්ක ශාස්ත්‍රඥයා ඉතින් නීතිඥවරයා තමාගේ අතේ තිබුණු මුදලකින් මිඳුණු ගිතෙල් කොළගොට්ටකට කියන්නේ හතර දිනාට ගැළපෙන කෑමට අවශ්‍ය ගැළපෙන ප්‍රමාණයක ගිතෙල් ලබා ගත්තා. ඉතින් මේ කොළගොට්ට අරගෙන එද්දි මෙයාගේ තියෙන අධ්‍යයනයේ තියෙන තර්කේනේ තර්ක කරමින් ආවා. මේ ගොටුව නිසා තෙල් තියෙනවද තෙල් නිසා ගොටුව තියෙනවද කියලා මේක තර්කේ. දැන් ඉතින් මේක පරීක්ෂා කරන්න ඕනේ ගොටුව නිසා තෙල් තියෙනවා කියන එක නම් ප්‍රශ්නයක් නෑ. දැන් අතේ තියෙන්නේ එහෙමයි. තෙල් නිසා ගොටුව තියෙනවද කියලා බලන්න අනිත් පැත්තට හැරෙව්වා. හැරෙව්වාම ඔක්කොම ඉහිරිලා ගියා. දැන් ඉතින් අතේ වෙන මුදලකුත් නෑ. දැන් හිස් අතින් එනවා. මේ දෙන්න එනකොට මේ නාට්‍ය කලාව හැදෑරු කලාකාරයා මොකද? නිකට අර තියාගෙන ඉන්න දුකේ දැන් මොකද මිත්‍රයා කියලා අහනකොට කියනවා අනේ මගේ අත්හැරද්දා ලෙස අපි හතර දෙනාට අද සුම්බත් වුණා. ඉතින් විමසුවා මොකද්ද මොකක්ද උනේ? ඒක නේනම් මම මේ බත් හැලිය ඉදෙනකොට මේක ඉතින් නාද කරන සුරුබුරු ගාලා ඒ නාදයට අනුව මම නටන්න ගත්තා. ඉතින් මගේ අත්හැරද්දෙන් මේ ලිග්ගලේ පය හැපිලා හැලියේ බින්දලා වැටුණා. ඉතින් ලිපත් ඉවරයි, මත්ත් ඉවරයි, හැලියත් ඉවරයි. ආ කමන්නේ අපි යන්නේ මිත්‍රයා හොයාගෙන කියලා යනවා. ඒ අර කොල කඩාගෙන එන්න ගියේ මේ කෑම බෙදාගෙන කෑම ගන්න කොල කඩාගෙන එන්න ගියේ දෛවඥයා. යාම ගහ කුඩ ඉන්නවා. ඉතින් මිත්‍රයා බයින්ද බයින්ද නෑ නෑ මං හෝරාවකට මේක නැංගේ. දැන් මේ හෝරාවක් ඒ කියන්නේ සුබ වෙලාවක් එනකම් මම බහින්න බෑ. ඉතින් පස්සේ මේ තුන් දෙනා කිව්වා මිත්‍රයා බහින්ද. අපි හතර දෙනාම අති පඬිතුයෝ. අපි හතර දෙනාම අති පඬිතුයෝ නිසා තමයි දැන් අපි හතර දෙනාමද සුන්බත් වුණා. බහින්ද බහින්ද කියලා බලෙන් බස්සගත්තා. බස්සගෙන දැන් හතර දෙනාම තීරණය කළා අපි හතර දෙනා උපාධිධාරීන් වුණාට අපේ මේ ප්‍රායෝගික දැනුම අසම්පූර්ණයි. අපි ගෙදර ගියා නම් අපේ අම්මා තාත්තා අපට කෑම හදලා දෙනවානේ ඔය කියන එළවලු වලින්. අපිට කවදාකවත් ඒක අගුණ වෙලා නැහැ මෙතෙක් කල. ඉතින් අපේ දැනුම මදි නිසා මේ එළවලු ගයන්න ගියලා ඉතින් අපි අතරමං වුණා. ඒ වගේ ගිතර ගෙන ගේන්න ගියලා අපි අතරමං වුණා. දැන් මේ ගහක් නැගලා අතරමං වුණා. බත් වියන්න කියලා අතරමං වුණා. මේක තමයි අතිපණ්ඩිතකම. සාදුකෝ පඬිතෝ නාම නත්තේ වාති පඬිතු ඥානවන්තකම බොහොම හොඳයි අති පඬිතකම අන්තරාදායකයි කියලා හතර දෙනාම ආපහු ගියා ගුරුවරයා ළඟට එයින් කිව්වා ආචාර්යයන් වහන්සේ අපේ දැනුම මදි අපේ අධ්‍යාපන සහතිකාපර ලැබුණාට අපට ප්‍රායෝගික දැනුම මදි ඒ නිසා ආචාර්යයන් වහන්සේ සමා වෙලා අපි තා ටික කලක් ඉගෙන ගන්න පිහිට වෙනු මැනව කියලා කින් හොඳට තා කලක් ඉගෙනගෙන තමයි ගෙදර ගියේ. මේ වාගේ දේවල් අපි කාටවත් බොහොම වැදගත්. භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අපි හිතන්නට ඕනේ අපි යම් පමණක් ධර්මයේ දන්නවා වෙන්න පුළුවන්. භාවනා ගැන දන්නවා වෙන්න පුළුවන්. ලෝකය ගැනත් යම් යම් දෙයක් දැනගෙන ඉන්න පුළුවන්. නමුත් අපි හිතන්නට ඕනේ මගේ දැනුම බොහොම අල්පයි. බොහොම ටිකයි. මා නොදන්න දේවල් තව අපමණයි. එනිසා මගේ වැඩිහිටියන්ගෙන්, මගේ එකට ජීවත් වෙන සබ්‍රාහ්මචාරීන්ගෙන්, මං ඇසුරු කරන දායක දායිකාදීන්ගෙන් මම යමක් තව ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙනීම මට වෙන දෙයක් පිණිස නෙමෙයි ආත්ම දමනයේ පිණිසයි. ක්ලේශ සංසමනයේ සංසමනයේ පිණිසයි, සංයමනයේ පිණිසයි. මගේ නිවන පිණිසයි. එතකොට Taman නිතරම නිහතමානී Taman නිතරම ශිෂ්‍යත්වයෙන් ඉන්නේ. ශිෂ්‍ය භාවයෙන් ඉන්නේ. Taman කොච්චර වැඩි හිටියෙක් මහානායක දුරයටපත් වුණත් Taman හිතන්නේ මට වඩා දැනුමැත්තෝ තව ඉන්නවා. ඒ ඇත්තන්ගෙන් මම තව දැනුම ලබන්නට ඕනේ කියලා නිහතමානී ගුණේ. එහෙමනම් තමයි ඒ ඇත්තගේ දැනුම තව තවසේ දහස් ගුණෙන් දියුණු වෙන්නේ. ඒ වගේම Tamanගේ ආධ්‍යාත්මික సంతානයේ ගුණස්කන්ධය ලොවට ආදර්ශමත් ගන්න එතකොටයි. මෙන්න මේක අපි කාටවත් බොහොම වැදගත්. දැන් අපේ දෙමව්පියෝ ඉන්නවා. අපේ දෙමව්පියන්ගේ කාලයේහි ලංකාවේ අධ්‍යාපන දියුණුව මෙච්චර තිබුණේ නැහැ. ඒ කියන්නේ අද කාලේ තරමට নানা ප්‍රකාර භාෂා විෂයන් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ නොයෙක් විදිහේ අධ්‍යාපන ක්‍රම තිබුණේ නැහැ. ඒ කාලයේ තිබුණේ සාමාන්‍ය දැනීමක් ලබාගෙන ජීවත් වීමට අවශ්‍ය පමණක් ඉගෙන ගැනීමයි. නමුත් මේ දෙමව්පියන් අවුරුදු 50යි 60යි 70යි හොම වයසට ගියාම ඒ අතු ඉගෙනගත්ත දේවල් අපට වඩා තියෙනවා. ඒ අතු ඉගෙනගත්ත දේවල් සමාජ පොත්පත් වලින් නෙමෙයි අත්දැකීම් වලින්. ඒ වගේම සමාජය තුළින් නොඑක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඉගෙනීම දැන් අපි දරුවන් වශයෙන් ශිෂ්‍යයන් වශයෙන් හිතන්නට ඕනේ අපේ දෙමව්පියෝ අපට වඩා උපාධිධාරීත්වයෙන් ඉහළට නොගියත් ඒ ඇතු අපට වඩා බොහෝම දැනුම ඇති අය. අපි ඇසුරු කරන්නට ඕන, උපදෙස් ගන්නට ඕන. අපි මොනතරම් දැනුමක් තිබුණත් අපට වඩා යම්කිසි අත්දැකීමක් ඒ දෙමෝපියන්ගේ ඇති. ඒ නිසා අපි තව උපදෙස් ගන්නට ඕනේ කියලායි දිනුවට යන දරුවෝ, දිනුවට යන ශිෂ්‍යයෝ දෙමෝපියන් ගැන, ගුරුවරුන් ගැන හිතන්නේ මතන්නේ. එමනම් මේ දරුවෝ, මේ ශිෂ්‍යයෝ තා බොහෝ කාලයක් දිනුවටම යනවා. ඒ නිසා දැන් මේ දෙමෝපියන් සිහිපත් කරනු ලබන්නේ නිකන් නෙමෙයි. දෙමව්පියන්ගෙන් අප ලැබුණු උපකාරයට ගෞරව කිරීමක් පමණක් නෙමෙයි දෙමව්පියන්ගෙන් අපි තවත් දැනුමක් මේ උපකාරයක් ලබා ගැනීමයි. ඒ මොනවාද? දැන් මේ අපි පින්කමක් කරන වෙලාවේ ඒ දෙමව්පියන් ජීවත් වෙච්ච හැටි අපට මතක් වෙනවා. පිරිස ආශ්‍රය කළ හැටි මතක් වෙනවා. ගෙදරට ආගන්තුක ඒකාම සැලකුව හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න සමගියෙන් හිටිය හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න දරුවන් සැලකුව හැටි අපට මතක් වෙනවා. ඕවා මතක් වෙනකොට මොකද ඒකෙන් අපි යම්කිසි ගුණයක් අපේ ජීවිතයට එකතු කරගන්නවා. අර පින්දීමත් එක්කම ඒ දෙමව්පියන්ගේ ගුණයක් සිහිපත් වෙන බැවින් ඒ ගුණ බිඳක් අපි නැවත අපේ ජීවිතයට එකතු කරගන්නවා. ඒක තමයි කල්යාණ මිත්‍රයන් අසුරු කරනවා කියන්නේ. දැන් අර සරියුත් මහ රහතන් වහන්සේ මුල් ගුරුවරයනි දෙහාට පාසඟ පිළිටුවා බිම වන්දනා කරනවා. එතකොට උන්වහන්සේගේ බලාපොරොත්තුව ගෞරව කිරීම පමණ ගුණ නෙමෙයි. ඒ ගුරු උතුමන් වහන්සේගේ උසස් ගුණයක් සිහිපත් කිරීමෙන් තමන්ගේ ගුණය තවත් උතුම් බවට පමුණවා ගැනීමයි. මේ වාගේ තමයි කළ ගුණ සැලකීමේ වැදගත්කම. දැන් බලන්න අපේ මහා බෝසතාණන් වහන්සේ විශාසංක කල්පලක්ෂයේ ඉස්සලා සිද්ධ කළ පුදුම ආශ්චර්ය දේ. ඒ කියන්නේ බොහෝම දුප්පත් ගම්මානක උපන්නේ. බොහෝම දුප්පත් ගම්මානක. අම්මයි තාත්තයි පුතයි පමණයි. පිටිසර ගම්මානයක ජීවත් වෙන්නේ බොහෝම අසරණව කුලිය වැඩ කරලා දර කපලා ඔයන්. ඉතින් මේ දරුවා දෙමව්පියෝ දෙන්නගේ අතේ හැදුනානේ. මේ දරුවා ටිකක් දැන තේරෙන කොට වයස අවුරුදු 5ක් 6ක් 7ක් වගේ යනකොට මේ දරුවා හිතෙනවා මගේ මේ අත් දෙක හරි හොඳින් තියෙනවානේ. මේ අත් දෙක මට කවුද දුන්නේ? මගේ මව්පියෝ දෙන්නනේ මේ අත් දෙක මට හදලා දීලා තියෙන්නේ. මගේ පා දෙක කිසි ලෙඩක් නැහැනේ. කවුද මේ පාදක අදලා දීලා තියෙන්නේ? මගේ මව්පියෝ දෙන්නනේ. මගේ ඇඟ කිසි ලෙඩක් නැහනේ. කවුද මේ මගේ ඇඟ හදලා දුන්නේ? මගේ අම්මා තාත්තා දෙන්නනේ. මට හොඳට සිත සිහිය ඇති හිතක් තියෙනවා. හිසක් තියෙනවා, අවයව තියෙනවා, ඇහැ තියෙනවා, කන තියෙනවා. මේවා මට කවුද අදලා දුන්නේ? මව්පියෝ දෙන්නනේ. මං උපදින කාලේ මං කිසිවක් දන්නේ නැහනේ. මගේ මල මෝත්‍ර වලින් පැවරීගෙන මං කිසිවක් නොදන්න නොදොරුවෙක්නේ. ඒ දවසේ මම මව්පියන්ගේ පිහිට නොලැබුණා නම් අද කහලගොඩක කුණු වෙලා යන සිරුරක්නේ. අනේ ඒ මගේ මව්පියන් දෙන්න හිටිය නිසා මං නාවලා තේදුවා. මං කැසිකිලි වසිකිලි යන දේවල් කිසියම් පිළිකුලක් නැතුව සෝදලා පිහදාලා මාව පිරිසුදු කරලා තියෙනවා. නාවලා තියෙනවා. මගේ කබ කඳුළු කෙල සොටු මේවා පිළිකුල් කරන්නේ නැතුව ඒවා සුද්ධ පවිත්‍ර කරලා උදව් කරලා තියෙනවා. නැත්තම් මං අද මේ පිරිසුදු ඉන්න බෑනේ. එවාගේ මගේ අත්පා තෙල් ගාලා මැඩලා මේවා නිසි හැටියට ඇදෙ නැතුව ඒ වගේ කෙට්ටු නැතුව හොඳට නිරෝගී අතක් පයක් ඒ ඇත්ත හදලා දීලා තියෙනවානේ ඒ කාලේ ඒ උදාව ලැබෙච්ච නිසානේ මං අද මේ ලස්සනට ඉන්නේ ඒ නිසා මගේ මව්පියන්ද මං වඳින්න ඕනේ මං වඳින්න ඕනේ නිකන් නෙමේ පාදේ කල්ලලා මං වඳින්න ඕනේ මේ කුඩා දරුවා හිතනවා ඒ මන්දිවට මං අම්මට උදව් වෙන්න ඕනේ ලිපගිනි මොලවන්න දර කැලේ එකතු කරලා දෙන්නේ ඒ වගේම වතුර පෙරලා දෙන්න මං උදව් කරන්න ඕන. පොල් ටික ගාලා දෙන්න මං උදව් කරන්න ඕනේ. මේ දරුවා හිතෙනවා. තාත්තට මං ඇඳුම් හොදලා දෙන්න ඕන. අම්මගේ ඇඳුම් හොදලා දෙන්න ඕනේ. මම මේ නිදා ගන්න ඇඳ සුද්ධ කරලා දෙන්න ඕන. අවුගස්සලා දෙන්නට ඕනේ. පරික්‍රම සුද්ධ කරන්නට ඕනේ. මිඳුලත්තම දෙන්න ඕනේ. ගේත් පිහ දාන්න ඕනේ. මේ ඔක්කොම මේ දරුවා හිතෙනවා. කවුද මේවා මේ දරුවාගේ හිතට දෙන්නේ? අර මව්පියන්ගේ ගුණේ නේද? මව්පියන්ගේ ගුණේ නිසා මේ දරුවාට මේ හිත පහළ වෙන්නේ. එතකොට මව්පියන්ගෙන් ලද උපකාරයේ සිහි වෙනකොට සිහි වෙනකොට කරන්න බැරි උදව්වක් නැහැ. කරන්න බැරි උදව්වක් නැහැ මේ දරුවා දවසින් දවස දවසින් දවස පුදුම විදියට මේ මව්පියන්ගේ වැඩ කරන්න පටන් ගත්තනි. තා තරුණ වෙලා නැහැ. තාම ළමා වයස. නමුත් මේ දරුවාගේ හිතේ තියෙන අර මව්පියන් කෙරේ ගරුත්වය නිසා හැම දෙයක්ම අන අම්මේ මේ වැඩේ කරන්නද? තාත්තේ මේ වැඩේ මං කරන්නම්. ඉතින් ඒත් අන්න පුදුමයි. ඉතින් ඒ දෙන්න පුදුම සැනසෙල්ලක් මේ කුඩා දරුවගෙන් විඳිනවා. ඒ මොකද දෙමව්පියන් නැති එකම වස්තුව දරු සම්ප්‍රත්තියනේ දරුවා මෙච්චර කීකරුව මෙච්චර ගුණගරුකෝ ඉන්නකොට දෙමව්පියන් ඊට වඩා සනසිල්ලක් ඕනෑ නෑනේ බඩගින්නක් දැනෙන්නේ නෑ පිපාසයක් දැනෙන්නේ දරුවා කෙරෙහි පුදුම මෛත්‍රියක් ආශිර්වාදයක් ඒ දෙමව්පියන්ගේ හදපත්ලේ දැල්වෙමින් පවතිනවා අන්තිමේදී මේ දරුවා කොහොමද කියනවා නම් අර මව්පියන් උපස්ථාන කිරීම නිසා බොහෝම ශක්තිමත් බොහෝම නිර්වෝගී හොඳ උස මහත ඇති ශරීරයක් ඇති කෙනෙක් බාටපත් වුණා. තරුණ වයසට එනකොට බොහෝම ශක්තිමත් යෝධ ශක්තියක් ඇති පුද්ගලයෙක් කර්මතය මේ තරත්තා නිරෝගී වුණා දීර්ඝාස ලැබෙන විදිහට කාය ශක්තියක් වැඩුණා. දුටුවම් පහදවන රූප සම්පත්තියකුත් මෙයාට පහළ වුණා. ඇයි හිත පිරිසුදුයිනේ. මව්පියන් ගැන මේ මෛත්‍රිය කරුණාව හැබැයි ওই අතර පියා අභාවයට ගියා. නැවතු මේක ලා වුණා. දැන් අරට වඩා වැඩි වගකීමක් දරුවට තියෙනවා. ඇයි අම්මා ගෙදර තනියෙන් තියලා යන්න දෙන්නත් බෑනේ. අම්මා ගැන නිතර බලන්න ඕනේනේ. තාත්තා ඉන්නකොට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑනේ. ඒ වුණත් මේ දරුවා දවල් කාලේ යනවා කැලෑවට ගිහින් දර කපාගෙන ධර්මීති ගෙනල්ලා නගරේ විකුණලා ඒකෙන් මුදලින් තමයි මේ අම්මාව පෝෂණය කරන්නේ. එක දවසක් මේ දර කපාගෙන මහන්සි මේ දර ගහකට හේතු කරලා ගහක් අයිනට වෙලා පිංගක් වාඩි වෙලා කල්පනා කරා. ඉස්සලා ටිකක් නිින්ද ගියා මහන්සියට. නිින්දෙන් අවදි වෙලා කල්පනා කළා. තමන්ගේ දැක දෙපය බාලා මට දැන් හරි ශක්තිමත් ශරීරයක් තියෙනවා. ඒ වුණාට මේක හැමදාම එහෙම තියෙන්නේ නැහනේ. මං ලෙඩක් වුණොත් මගේ අතත් පායක් මට අහිමි වුණොත් මේ වැඩ කරන්නේ කවුද? ඒ නිසා මම දැන් මගේ අම්මට මං නැති කාලෙක වුණත් ජීවත් වෙනකන් ජීවත් වෙන්න උදව්වක් කරලා කියන්නට ඕනේ. ගෙදර සත පහක් ඉතුරු නැහනේ. ගෙදර හාල් මිටක් ඉතුරු නැහනේ. එදිනෙදා හොයාගන්න දෙයකින්නේ මම මේ අම්මට සලකන්නේ. එනිසා මම මීට වඩා මුදලක් හොයාගෙන අම්මට ස්ථාවරයක් කරන්නට ඕන වෙදි කියලා නැගිටලා ධර්මීතිය උස්සගෙන ඇවිල්ලා ගෙදර හේතු කරලා ගියා නගරයට. නගරයට ගිහිල්ලා වෙළඳ ව්‍යාපාරිකයෙක් ළඟට ගිහිල්ලා කිව්වා මාමේ මාමේ මම අසරණ දරුවෙක්. මට ඉන්නේ අම්මා විතරයි. ඉතින් මම කැමති තමුන්නාසගේ මේ වෙළඳ ව්‍යාපාරයට එකතු වෙලා යම්කිසි වැටුපක් ලබාගෙන මගේ මෑණියන්ට උපස්ථාන කරන්න මං සතුටුයි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉස දක්වා බැලුවාම හොඳ ශක්තිමත් නිරෝගී තරුණ ජීවිතයක්. කිව්වා දරුවෝ ඔබ වගේ එක්කෙනින් මේ 10 දිනක් ආවත් මම බාර ගන්නවා. එන්න කිව්වා. ගෙදර දෝගන ගියා. ගෙදර දෝගන ගිහින් අම්මට වැඳලා කිව්වා අම්මේ මම අසවල් වෙළඳතුමා එක්ක වෙළඳාම යන්න කැමතියි අම්මා මොකද කියන්නේ? අනේ පුතා මම තනියෙන් ගෙදර ජීවත් වෙන්න බැහැ නම් මාත් එක්ක යන්න. අයමත් දුගන ගිහින් මේ වෙළඳ නායකතුමා හම් වෙලා කිව්වා මාමි අම්මට තනියෙන් ගෙදර ඉන්න බෑනේ මම නැතුව අම්මත් එක්ක එන්න අවසරද? ආ හොඳයි දරුවෝ අම්මනේ තවත් ඕන තරම් කෙනෙක් එක්ක එන්න ඕනතරම් මම බාර ගන්නවා. අනේ ඉතින් මේ දරුවා ගෙදර ගිහින් අම්මට කිව්වා අම්මේ නම් අපි එකට යන් කියලා ගෙදර ඔක්කොම අවුරලා තියලා පිටත් වෙලා ආවලඳ මේ නායකතුමාගේ නිවසට. ඒ වෙනකොට විශාල වෙළඳ සමූහයක් දැන් මේ මේ නව වලින් වෙළඳාම යන ගමනක් සුගදානම් වෙලා තිබුණා. ඉතින් මේ ගමනට මේ තරුණයන් බොහොම සුදුසුයි කියලා හිතුවා. මොකද බොහොම ශක්තිමත් කෙනෙක් ඉතින් නැවක හසුරවන්නත් මෙයාට පුළුවන් වෙනවා ඉදිරියේ. ඉතින් දැන් විශාල පිරිසක් නැවෙන් නැවට නැවෙන් නැයට ගලතලා බඩු පුරවගෙන පිටත් වුණා. අනේ මේ පිටත් වෙන කොටත් අර මෑණියන් ගැන සෙවිල්ලෙන් තමයි මේ දරුවා නිතරම ඒ ගමනේ සහභාගී වුනේ. දැන් ඉතින් මුහුදු යාත්‍රාවන දවස් 7ක් ගමන් කළා. ගිහිල්ලා ඉතින් මුහුදේ කුලඟ නැවතුණා කල වේගයක් ඇවිල්ලා මේ බඩු බර නිසා නැව් ගිලෙන්න පටන් ගත්තා. නැව් ගිලෙනවා කරන්න දෙයක් නැහැ. අද වාගේ විශාල නැව් නෙමෙයි රුවල් නැව් නෙමෙයි. දැන් ඉතින් බඩු බරත් එක්ක දහස් ගණන් මිනිසුන් දැන් මූදට යට වෙනවා. නමුත් මේ වීර පුත්‍රයා බලවත් කාය ශක්තිය ඇති කෙනෙක් හා දෙමෝපියන් උපස්ථාන කළා පිනක් ඇති කෙනෙක් නිසා මෝදට පැන්නා. Taman ගිලින්ද ඉස්සල් මෝදට පැන්නා. පැනලා අම්මා ගැන හිතුවා අම්මා කොතනද ඉන්නේ කියලා. බැලුවාම අම්මා දැන් වතුර පෙරෙන්න යනවා. වහා මෙතෙන්ද පීනගෙන ගිහින් අම්මව කරපිට ගත්තා. කරපිට අරගෙන අම්මට කිව්වා මේ බය වෙන්න එපා. මං අම්මා ගොඩ ගන්නවා. කියලා අම්මා ගිහිතා හදාගෙන කිසි දෙයක් බය හිතන්න එපා. මගේ ඇඟ හොදට බෙල්ල වට කරලා අත තියලා අල්ලගන්න. මම අම්මව ගොඩ ගන්නවා කියලා පුදුම විශ්වාසයකින් අම්මගේ හිත හදලා Taman දන්න දන්න හැටියට මව්පියන් උපස්ථාන කළ ආකාරය හිතින් මෙනෙහි කරමින් සත්‍යක්‍රියා කර කර පීනන්න පටන් ගත වේග වේගී. දවස් දෙකක් නෙමෙයි දවස් හතක් පීනවා මේක නම් පුදුම සිද්ධියක්. හැබැයි මේ කළගුණ පින් සලකන ඇත්තන්ට දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා බැල්ම ලැබෙනවා කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් ওই වෙලාවේදී සුද්ධාවාස වාසේ අරහන්ත බ්‍රහ්මිය නිරෝධ සමාපත්තියෙන් කල්ප ගණනක් ඉඳලා එතෙන්දී ඒ දවසේ හරියටම නිරෝධ සමාපත්තියෙන් නැගිටලා. බවලෝ බැලුවා මං වගේ නිවන් දැක්කැත්තෝ ඉන්නවද? දෙව්ලෝ බැලුවා. මනුලව බැලුවා බුදුවරු ඉන්නවද? අනේ නෑ බුදුරු නෑ ඒ කාලේ. ඒ බලනකොට මෙන්න මේ මහ මුහුදේ කලක් වෙනක් නොපෙනෙන පූ මුහුදේ පීනන මේ පුතා දැක්කා. දැක්ක ගමන් එතුමාගේ හිතෙන් හිත දකිනවනේ හිතේ තත්ත්වේ වැටහෙනවනේ. මේ දරුවා නම් වීර දරුවෙක්. මේ දරුවා නම් ගුණවත් දරුවෙක්. මේ දරුවා නැනවත් දරුවෙක්. මේ Taman උපකාර කළ මෞතුමේ කරපිට තියාගෙන මේ පීනන්නේ මෑණියන්ද කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්නේ මේ වාගේ දරුවන් නම් ලෝතුරා බුදු වෙන්න පුළුවන්. මේ දරුවාට බුදු විනීත පහළ වේවා කියලා අර ඒ මේ බ්‍රහ්ම රාජාගේ සිත මේ පිනන බෝසත් දරුවාගේ සිතට යොමු කළා. ඔකට කියන චිත්ත තරංග විහිදෙව්වා කියලා. ඒ කියන්නේ දැන් අද කාලේ උනා සහත් නූන් කෙනෙක් උනා තව කෙනෙකුගේ හිතට චිත්ත තරංග වාසියෙන් දැන් තියෙනවානේ විද්‍යාත්මකව ටෙලිපති කියලා එකක්. සිතෙන් සිතට කතා කරනවානේ ඒ වාගේ බ්‍රහ්මරාජයාගේ අදහස මේ පුතණුවන්ගේ මනසට ගිනිවෙද වැටුණා. එක පාට මේ දරුවාට හිතක් පහළ වුණා බුද්ධෝ සම්බෝධිස්සාමි මුත්තෝ අමෝචයේ පරේ තින්නෝ අන්තාරිස්සාමි සංසාරෝගා මහබ්බයා කිය. මම ලෝතුරා බුදු වන්නේ මේ ලොවට ආબોධ කරවන්නේ මේ. මම දුකෙන් මිදෙන්නේ මේ ලොව මුඳුවා ගන්නෙමි. මා බීකරු සසරෝගයෙන් ඈතට වන්නේ මේ ලෝක ජනතාව ඉතර කරවන්නේ මේ කියන ප්‍රාර්ථනා ඉතර නැගුණ එකපාරටම මේ මක් නිසාද සිද්ධ වුනේ අර මව්පියන්ගේ ගුණේ දැනගෙන උපස්ථාන කළ නිසා නේද ඒ මව්පියන්ගේ ගුණේ දැන උපස්ථාන කළ නිසා කවදාකවත් නොහිතපු පුදුම හිතක් නේදා පහළ වුනේ අන්නේ වාගේ තමයි අපි ඇතිතනත් නැතිතනත් මව්පියන්ගේ ගුණේ සිහි කරනවා නම් අපට ඒකෙන් ලොකු අධ්‍යයනයක් ලැබෙනවා ආબોධයක් ලැබෙනවා අන්තිමේදී මොකද සිද්ධ වුනේ හත්වෙනි දවසේදී වෙරළ ලං වුණා. මුඳෙන් ගොඩ වුණා. මුඳෙන් ගොඩ වෙලා සුදුසු තැනක මෑණියන් තවත්වාගෙන උපස්ථාන සැලසුවා. මෑණියන්ගේ සීල අපෝපස්ථාන දැන් බොහෝම අලංකාරව කියන්නේ ආපත් සිද්ධ කරනවා. කොහොම ගිහලා තේ මෑණියන් හැමදාම ඉන්නේ නෑනේ. පුතාට ඉස්සලා මෑණියන් මේ පල්ලෝ යන අවස්ථාවක් වුණා. ඒ වෙලාවේ මේ මෑණියෝ මේ අම්මා මේ දරුවාගේ දෑත අල්ලාගත්තා. අල්ලගෙන කිව්වා මගේ බුදු පුතේ ගොඩනැගිලි දියෙහිදී තමන්ගේ දිවි නොතකා මව්පිය උපස්ථාන කළ මේ දෑත ඇති පුතාණන් වහන්සේ මේ මව්පිය උපස්ථාන කුසල බලයෙන් ඔබ මතු බුදු වේවා කියලා. ඒ කාලෙත් මේ බුදු වීම සම්බන්ධව කතා පොතක් තිබිලා තියෙනවා. නැත්නම් ඒ වචනේ කියවෙන්නේ නැහනේ. අන්තිමේදී මේ දරුවා මොහොතේදී හිතපු හිතවිල්ලට මෑණියන්ගේ මේ උණුසුම් ආශිර්වාදය සිවි සම්මස්නාර ඇට ඇතමිඳුළු දක්වා විනිවිද පිහිටියා. මේක තමයි පළවෙනි මනෝ ප්‍රනිදානය කියලා හඳුන්වන්නේ. ඇත්ත වශයෙන් මේ අවස්ථාව ගැන සලකා බලනකොට අර ජීවත් වෙන අවස්ථාවේදී ඒ මෑණියන්ගේ හදපත්ලින් ලැබුණු මෛත්‍රී ප්‍රාර්ථනාවක් මේ දඩුවාට පිහිටියේ. අන්තිමේ විශ්ව ආසන්ත කල්පලක්ෂයකින් පස්සේ බොමුලාඩා වැඩේ දෙන ලෝතුරා බුදු වෙන්න ලැබුණේ මේ කියන මෞපුවන්ගේ මෑණියන්ගේ ආශිර්වාදයේ පෙරට කොට ඇති නිවන් මඟ අවතීනව කටයුතු කළ නිසානේ මේ අනුව සලක බැලීමේදී ජීවත් සිටින්නා වූද මේ පරිලෝක ගියා වූද දෙමෝපියන්ගේ ගුණේ සිහි කරන්න සිහි කරන්න අපට අතිරේක ආභෝධයක් ලබා ගත හැකි වෙනවා මේක තමයි අර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ කල්යාණ මිත්‍යං සේවේත දස්සෙන්තං වජ්ජමත්තනෝ කෝචෙත්තාපි නිදිත්තානං නයන්තෝ සුහදෝව භෝ කියලා ගාථාවක් තියෙනවා. නිධානයක් පෙන්වන්නක් වැනි කරුණු කියා දෙන කල්යාණ මිත්‍රයෙක් මෑස්ත්‍රය කරත්වා. කලතලා හරි නිදානස්ථානයේද ගෙනිලා මෙන්න මෙතන ආරපන් කියලා පෙන්ලා නිදානයක් මතු කර දෙන්නේ ගුරුවරයෙක් වගේ තමයි කල්යාණ මිත්‍රයා. එනිසා අපේ දෙමව්පියෝ අපි නිතර සිහිපත් කළ යුතු ඒ දෙමව්පියන්ගේ ගුණය සිහිපත් කළ යුතු. අපට ඒකෙන් තව තියෙන විශේෂ වාසියක්. ඒ කියන්නේ අද අපි දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කළ මේ වගේ පින්කම් කරමින් පින්පමුණව නිසා අපට මතුමත්ෙහි නිවන් දකින තුරත උපදින්න පුළුවන් මේ ජීවිතේ රහත් නුනොත් උපදින උපදින භවයක් පාසා අපට ඊටාම උතුම් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන්ම ලැබෙනවා. ඒ දෙමව්පියන්ගෙන් අපට තවත් දියුණුවට උපකාර ලැබෙනවා. අපට තවත් ඒ වාගේ උතුමන්ට උපස්ථාන කරන්න සසරදී ලැබෙනවා. මෙන්න මේක නිසා නිවන දක්වාම පිට වෙන ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි කළගුණ සැලකීම, මෞපියන් උපස්ථාන කිරීම. ඉතින් මේ මෞපියන් උපස්ථාන කිරීම වශයෙන් අද මේ පින්වත් චන්ද්‍රරත්න මහත්මයාත් තමන්ගේ දාබර සහෝදර සහෝදරී පිරිසක් එවැගේ පින්වත් නෝනා මහත්මියක් දරුතුම් පළක් එවැගේම අපේ ඇන්ඩ්‍රෝ මහත්මයාත් මේ හැමදිනම එක්කාසු වෙලා අද මේ සිදුකොන් ලබන්නේ ඉතා වැදගත් කළගුණ සැලකීමේ ශිහිපත් කිරීමක්. ඉතින් අද මේ වෙලාවේ විශාල සංඝ පිරිසක් මේ ස්ථානයට නොපැමිණියත් පින්නතුන්ගේ හිතේ පවතින්නේ අනන්ත ගුණ ඇති අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ ධාර්මික දානවත්ව පූජා වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එනිසා මේ සංඝ රත්නයේ ගුණස්කන්ධයේ සිටේ දරාගෙන ස්වාමින් වහන්සේලා වැඩම කරවා ගත්තා. වේලාවේ හැටියට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වලා තියෙනවා. ඊළඟට අසුන් ප්‍රණවලා දෙපාදවා වඩා හිඳවලා මේ දානේ වහවාම පිළිගන්නන්ට යෙදුනා. වේලා විකුත් වෙන්න මැත්තේ එවාගේම දැන් මේ පිරිකර භාණ්ඩ බෙහෙත් ඖෂධ ආදියද පරිත්‍යාග කරලා ස්වල්ප වේලාවක බණ කතාට සවන් දීමෙන් භාවනාමය කුසල ක්‍රියාවක්ද සිද්ධ වුණ මෙසේ දානය සීලය භාවනාව කියන කුසල ක්‍රියා තුනම සම්පූර්ණ වුණා. ඒ කුසල ක්‍රියා තුන ඇතුලේ තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුන. ඔය කුසල මූල තුන ඇතුලේ තියෙනවා සීල, සමාධි, ප්‍රඥා ගුණස්කන්ධ තුන. ඒ ගුණස්කන්ධ තුන ඇතුලේ බෙදී තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටායක මාර්ගයේ විහිදී යනවා බෝධිපාක් ධර්ම 37 කාරණේ 10 මේ වාගේ ශක්තිය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වෙලා සසර තරණය කොට ලැබෙන අමාම නිවන් ගැන දීමට හේතු වෙන පුණ්‍ය නිදානයක් බාටපත් වෙනවා. එනිසා ඒක මනවින් අපි තේරුම් කරගෙන දැන් මෙතකින් මේ රසපත් කරගත් කුසල සම්භාරයේ අපට හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව නිවන් මඟ යා ගැනීමට පිළිදාදාර වූ ගෞතම සම්බුද්ධ ශාසනයේ මොනම අන්‍යාගම් බල වේගයකින්වත් අඳුරු නොවි අතුරුදාන් නොවි යටපත් නොවි ගගන තලයේ තියෙන සඳහිරු මණ්ඩලමින් දිදුලමින් බබලමින් අපරාජිත විරාජිතව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමි. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ